මහතාට ආයුබෝවන්. ආයුබෝවන්. පුංචි පුංචි තරගකේ කියන්නේ අපේ වර්තමානයේ අපේ දුවල පුතාලා දැනුම නිර්මාණය වූ නවතම ගීත රැගත් සංයුක්ත පැතිය. අපි කතා බහ කරමු මෙවැනි සංයුක්ත පැති වල තියෙන අවශ්‍යතාවය පිළිබඳව. ඔව් ළමා ගීය ගැන කතා කරනකොට ගුවන් විදුලිය ගැන කතා නොකරම බෑ. මොකද අපේ රටේ ළමා ගීත කලාව නිර්මාණය කළේ ලංකා ගුවන් විදුලි සේවය නිසා. ස්මහින් දහම්දුරෝ කුමාරතුංග මුණ්ඩාස ආනන්ද රාජකරුණ වගේ කවීන් කවීන්ද්‍රයන් ළමයින් උදෙසා ඊටාම මනරම් කවි නිර්මාණය කරා. පද්‍ය නිර්මාණය කරා. විවිධ විවිධවල විවිධ තන්වල කවි රාශියක් නිර්මාණය කරා. මේ නිසා අපේ දරුවන්ගේ සාහිත්‍ය රස විඳීමේ හැකියාව කුඩා කාලේදීම හොඳ පදනමක් හෙලන්න අපිට පුළුවන් වුණා. මේ පදනම මත තමයි ලංකා ගුවන්විදුලියේ ළමා ගීත සාහිත්‍යයක් බිහි වෙන්නේ. මේ නිසා ළමා ගී ගැන කතා කරනකොට අපිට ගුවන්විදුලිය කිසියෙත්ම අමතක කරන්න බෑ. ළමා ගී ආකරයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ලංකා ගුවන්විදුලි සේවය එහෙම නැත්නම් ගුවන්විදුලි සංස්ථාව. Thank you. විජයකුන් ලියු ගීතය සංගීතවත් කරේ විජේශ්‍රී ගෝවින්ද. ඒ ගීතය ගායනා කරේ ඉෂිනි අවිෂ්කා බණ්ඩාර. ඒතරම පරණ ළමා ගීත රස විඳින ගමන් අපි මේ දක්ෂ දරුවන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඔවුන්ගේ නිර්මාණ සමාජයට යන්න ඕනේ. එවැනි අවශ්‍යතාවන් මේ ගීත සංගීතයෙන් අපිට දැනෙනවා. මතරම යුගයකට පෙර කියන්නේ 60 දශකයේ වගේ ගුවන්විදුලියේ ළමා පිටියේ හිටපු ගායක ගායිකාවන් තමයි මේ රටේ ජනප්‍රිය ගායක ගායිකාවන් නෙමෙයි දක්ෂ ගායක ගායිකාවන් නෙමෙයි ඇත්තට මට මතකයි ඉන්දියානි විජේබණ්ඩාර, චන්ද්‍රානි මානෙල් කන්දේර, චන්ද්‍ර කබ්‍රාල්, ඇස්ලියනගේ, නොයිලින් දියනගේ, දමයන්ති ජයසූරිය, නිරංජන සරෝජිනී, මල්කාන්ති පීරිස්, අමිතා වැදසිංහ වගේ නන්දා මායනී වගේ අයත් ළමා පිටින් ආපු ගායිකාවෝ. ගායක ගායිකාව බොහෝ දෙනෙක් මේ රටේ ප්‍රවීණ ශිල්පීන් බවට පත් වුණා. මුවන්විදුලියේ ළමා ගායක ගායිකාවන් පද්‍යණය වෙනවා කියන්නේ ඔවුන්ගේ ගායන කුසලතා හොඳ පද්‍ය රචනා ගීත රචනා සංගීත රචනා එනවා කියන්නේ අනාගත පරපුරක් හැදීම. ඉතින් මේ නිසා අපි හැමදාම අතීතයට ආවඩමින් ඉන්න එකම නෙවෙයි. අලුත් પરම්පරාවක් දිහි වෙන්න ඕනේ. මේ නිසා ඇත්තටම ඒ කාලේ කරුණාරත්න බේසේ කරයි දීහි දැනේ තමයි වඩාත්ම ළමා ගීත නිර්මාණය කරේ. ඒ දෙදෙනා තම ළමයින්ට විෂය කරගන්න ඕනේ මොකද්ද? මාතෘකා කරගන්න ඕනේ මොකද්ද කියන එක අවබෝධය කරුණාත්මක දේශය කරන්න තිබුණා. ඒ වගේම ඩීඩී දැනේට මේ ළමා ජීවිත සංගීත නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මන අවබෝධයක් තිබුණා. අසුන සැනින් කෙනෙකුට මතක තියෙන විශේෂයෙන් ළමයින්ට මතක තියෙන ඉතාම සරලතම නිර්මාණය කරා. ඉතින් මේ නිසා ඒ ගීත ඉතාමත්ම ජනප්‍රිය වුණා ළමයි අතර ප්‍රයෝගිකව දෙන්න පටන් ගත්තා. ඉතින් අදත් ඇත්තටම එවැනි පළපුරක් බිහි විය යුතුයි. ඉතින් ඒ නිසා මේ උත්සාහය මේ පියවර ඊටම අගය කරන්න ඕනේ. ඒ පරිශ්‍රමය තමයි මම දැන් මේ පුංචි පුංචි තරුවගේ කියන සංයුක්ත තැටියෙන් කරලා තියෙන්නේ. පුංචි පුංචි තරුවගේ සංයුක්තයේ තවත් කීපයක් මේ. විදියට දර්ශ රත්නායක ගීතය ලියුවේ සංගීතවත් කළේ දර්ශරත්නායක. මම හිතන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ ඉන්න ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් දර්ශරත්නායක කියන්නේ. ඔහු ලියුම් ගීතයක් තමයි අපේ කුංචි දරුවේ ගායනා කරේ. වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නවතම නිර්මාණ බිහි වෙන්නේ නැහැ. නැත්තම් එදා වගේ දක්ෂය දැන් යුගයේ නැහැ. මේ වගේ මැසිවිලි තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පිටස්තර නොදන්නා අයගෙන් පිටින් පිට ඇහි නමුත් මෙවැනි ගීත අහනකොට අපිට දැනෙනවා මේ සියලු මතවාද බොරුයි කියලා. මම හිතන්නේ එවැනි චෝදනා නගන්න පුළුවන් ඕනම කෙනෙකුට. නමුත් ඇත්තටම මේ සංස්කෘතිය දිහා බලනකොට අපිට පේනවා ගීත ලියන්න, ගීත සංගීතවත් කරන්න, සංනිර්මාණය කරන්න, ඒ වගේම ගායනා කරන්න අලුත් પરම්පරාවක් ඉන්නවා කියලා. මේ නිසා මම හිතනවා ගුවන්විදුලිය අදත් ඒ ප්‍රමිතිය රැකගෙන ඉන්න අපිට තියෙන්නේ අපේ රසිකයින් බොහෝ දෙනෙක් අර නන්නත්තාරේ අර නාලිකා පස්සේ ගිහිල්ලා ආපහු වෙන දවස් වැඩි ඈතක නෙවෙයි. දැන් වෙනකොට අපිට පේනවා ඒක මුවන් විදුලියේදී අපිට වැඩි එක කාණට පේන්නේ නමුත් රූපවාහිනී නාලිකාවෙන් අපිට හොඳට පේනවා දැන් ආපහු වල අතීත කාමයේ කියන එක මතුවලා එනවා අතීතයේ තියෙච්ච හොඳ වෙනසන් වලට යන්න සිද්ධ වෙනා තියෙනවා මොකද අද හොඳ නිර්මාණ බිහිම වෙන නිසා මේ නිසා මම හිතනවා මේ සංගීත පැතියේ මේ පුංචි පුංචි තරුවගේ කියන පැතිය හොඳම නිදර්ශනයක් අලුත් પરම්පරාවක් හොඳ දක්ෂතා තියෙන පිරිසක් බිහි වී සිටින බවට. පුංචි පුංචි දරුවන්ගේ සංස්කෘතියේ තවත් කීපයක් මේ. වික්‍රමගේ සංගීතවත් කළ නවත් ශාන්තප්‍රිය. අලුත් අලුත් දැන් නතනම ජාතිය ලුව නොනගී කියලා කුමාරතුංග මුදාසයන්ගේ කියමනක් මතක් වෙනවා මට මේ වෙලාවේ. ඇත්තටම සුරංකා ගුවන්විදුලි සංස්ථාවේ අපේ දරුවන් වෙනුවෙන් කරපු අනති භවනීය වැඩක්. ඇත්තටම මේ ඇහුවම තේරෙනවා මේ ළමයින්ට ගීත ලියන අය තේරුම් අරගෙන තියෙන ළමයින්ට විශේෂ වෙන්නේ මොන වගේ මාතෘකාද කියලා. මේ දැන් අපි මේක අහපු ගීතවල මව්බිම ගැන එක ගීතයක් තිබුණා, මාය ගැන එක ගීතයක් තිබුණා, මේ ගීතයේ හුරුතලින් ගැන කියවෙන්නේ ළමයින්ට ඉතාම හුරු පුරුදු ළමයි දමලෙන්ගතු සුරතල් සතුන් ගැන මේ කියන්නේ. ඉතින් මේ ගීත ලියපු අය තේරුම් අරගෙන තියෙනවා ළමයින්ට කොයි වගේ මාතෘකාද ලියන්න ඕනේ කියලා. ඒකම තමයි මේ තනුව නිර්මාණත් අපට පේනවා. ඔවුන්ගේ මොනතරම් සංගීතය ගැන විශාල දැනුමක් තිබුණත් ළමයින්ගේ මට්ටමට ඇවිල්ලා ළමයින්ට ගැළපෙන ළමයින්ට මතකයේ තියෙන ඉතාම සරල සුගම තනුව නිර්මාණය කරලා දෙනවා. මම හිතන්නේ ඉතාම වටිනවා. මේක ළමයින්ව වටහාගෙන කරපු නිර්මාණ හැටියට තමයි මම දැක්කේ. පුංචි පුංචි දරුවෙක්ගේ සංයුක්තයේ තවත් ගීතයක් මේ. තියෙනවා වෙනස් වූ නිර්මාණාත්මක ලක්ෂණ. ඇත්තටම ළමා ගීත රචනය සහ ළමා ගීත සංගීතවත් කරනවා කියන්නේ ඒකමත්ම අපහසු කාර්යයක්. ඔව් ඒ ළමා ගීත රචනය අමාරු වගේම තමයි ළමා ගීතයකට තන නිර්මාණය කිරීමත් ඒ වගේම අපහසු දෙයක්. මොකද ළමයින්ගේ මනස ළමයින්ගේ වයස් මට්ටම වටහාගෙන උනේ තනවත් නිර්මාණය කරන්න. අර පළවලත් එක්ක සමගාමී වන සමපාත වන තනවත් නිර්මාණය කරන්න ඕනේ. දැන් අපිට මතකයි සුනිල් දයානන්ද කෝනාර ජනප්‍රිය ගායකවන්ට ගායකයින්ට සංගීත රචනා කරනකොට ඉතාම සංකීර්ණ තනු නිර්මාණය කරනවා. නමුත් මේ ළමයින් සඳහා මේ පදවලක් ලියලා ඔහුම තනු නිර්මාණය කරනකොට ඒ ළමයින්ට ගැළපෙන මේ ගීතවල අපිට පේනවා යම්නම් මට්ටම් තියෙනවා. දැන් කලින්ම අහපු ගීත වලට වැඩිය කිසියම් ගැඹුරක් මේ තනුවේ තියෙනවා. මේ එහෙම අවශ්‍යයි. මොකද ළමයින්ගේ මට්ටම ඉහළට ගෙනියන්න නම් පියවරෙන් පියවර උන්ට ගායනා කිරීමේ පොඩ්ඩක් තාම සරලයෙන් තවත් බිම්බක් ගැඹුරකට ගෙනියන්න ඕනේ. පියකට පෙළක් වගේ වුණේ මේ ගීත මාලාව නිර්මාණය කරන්න. මේ ගීතයත් අත්‍යවශ්‍යම තාම අපූර්වයි. සුනිල් දයානන්ද කුමාරේ තාම අපූර්ව පදවැලක් සහ අපූර්ව තනුවක් නිර්මාණය කළා තියෙනවා. පුංචි පුංචි තරුවගේ සම්මුඛතේ ගීත 16ක් අඩංගු වෙනවා. මම මතක් කරන්නේ මොළයේදී ගීත කිය සමනොල මල් මල් හඳහාමි කුමර කුමරියන් ගී කියලා හොඩි පොතේ ටින් ටින් පොඩිලේනෝ වී කුරුල්ලනේ අන්න බලන්නකෝ සත්‍යෝ ශීතසුණ තංගම්මා සුදට සුදේ කඳුහිල් විහිඟ ගීත පුංචි පුංචි තරුවගේ කියන ගීත 16ක රස විඳින්නට පුළුවන් ඔබටත් පුංචි පුංචි තරුවගේ සම්මුඛ පැතිලමලදී ගත්තොත්. එන්න ඉතින් දයබර හිතවතුනි ඔබේ දුව පුතා වෙනුවෙන් මේ සංයුක්ත වැඩේ නියදී ගන්නට අපි මතක් කරමු අදට වැඩසටහන සමගන යන්න තවත් එක් ගීතයක් ඔබට පිළින කරමින්. අදත් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට ගීත පිළිබඳව හඳුන්වා දෙන්නට මේ පැමිණීම පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරන කුරුවිට බණ්ඩාර මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තාක්ෂණික දායකත්වයේ හාෂණී වානකරුගේ මම ප්‍රේන්තනි ගමගේ යහපත් ගිහින් ඉන්න ඔබට යහපතක්ම වේවා.